හොඳයි ගෞරවනීය මෑණිවරුනි සත්‍තා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ තුන් දින වැඩ පිළිවෙලේ භාවනා වැඩමුළුවේ අවසාන ජවනිකාට ඇතුළත් වෙලා තියෙන්නේ මේක අපි මූලාරම්භය පටන් ගන්න දන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් වශයෙන් මම චන්දන මාතෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ගරු ස්වාමීන් වහන්සේ මම විතරක් සත්සංගාරාවේ කරනවා. මම මොනවානේ කතියක් අමන කරන විට සුදු රැම්පක් තියෙනවා. බොහෝ වෙලාවට සුදු රැම්පක් දුපසු මම හිතනකට පහ මා හිතනකට පහ ස්ථානයකින් වාඩි. වාඩි චිත්තයෙන් යන පාදේවා කියලා ආස්කාර කරනවා. ඉතින් ඒක ජීවිතේ යනකොට බලන්න තියෙන ධර්මයේ වඩා ගැනීම සැකෙදී ඉතියේ යනම උත්සාහ කර සිත විදිහේ සමහර අවස්ථාවල නැවත සිත උත්සාහයෙන් ඉස්සෙන් කරගන්න. මේ ඉදිරියට ප්‍රයත්නක නැති නැති විඳ ඒ උත්සාහ කර නැතිගේ එමින මේ උත්සාහ කරන්නේ නැති නියේ එමින ඒක භාවනාවක ලොකුමක් නොවන්නේද ඒ වටා ගන්න අයිති කරනවා මේක පැහැදිලිව උපදේශ අවබෝධ කරගන්න ප්‍රශ්නයක් තියෙන්නේ ජීවනයක් ලබන්න අවශ්‍ය හේතු කරුණු සම්පාදනය වල ජීවනයක් ලැබෙනකොට ප්‍රාර්ථනා කළපමණින් හෝ අදිෂ්ඨාන කළපමණින් ලැබෙන්නේ ඒක ਸਰවඥාන්ත දේශනා කර තියෙනවා නකෝපනේතම් වික්කවේ ඉච්ඡේ කත්තබ්බන් කිය. අනේ මේ ලෝක කිසිම දෙයක් පැතුපමණින් ලැබෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය හේතු තියෙනවා. අපි අඩේකට ගිහින් මොනවාරි බඩුවක් ගන්නවා ඊට සමාන මුදලක් ගන්න ඕනේ නැත්නම් සුඛිත එකේ දාලා තිබුණාට බඩුව අපිට ගන්න බෑ ඉතින් ඒ වගේ ධ්‍යාන ලැබීම සඳහා ඒ ධ්‍යානාංග සම්පූර්ණ වෙන්නේ නැතුව මට ධ්‍යාන ලැබේවා කිව්වහම අපි මේ හය සමත් වෙන්නවත් බැරුව ඉඳලා ගිහිල්ලා අපි කියනවා සිවිල් සර්වන් ජොබ් එකක් දෙන්න බැරිද කියලා. ඉතින් ඉන්ටර්විව් එකට අපි ගත්තේ නැහැ කියලා ඉතින් චෝදනා කළා හරියන්නේ නැහැ ඉන්ටර්විව් එකට ගන්න ආශිර්වාද තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වැඩමුළුවේදී පටලවිලි නැතිවීම සඳහා මිට මිතාම පැහැදිලිව කිව්වා මේ කරන වැඩේ මොකක්ද කියලා දැනගන්න එක සතිය පිහිටියුම් පිළිබඳවයි අපි මූලික උපදේශ පන්ති දෙන්නේ. ඒක පිළිබඳව තැකීමක් කරලා නැහැ පරියන්කේදී. ශක්මනේ සමාල්ලට කෙරෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න කරුට මතක් කරන්න පුළුවන්. එමෙ ධ්‍යාන අදිෂ්ඨාන කරපමණ ලැබෙනවා නම් චොක්කයියත් ඉල්ලයි. මට ධ්‍යාන ලැබේවා කියලා. චොක්කයියට හම්බ වෙන්නේ නැහැ. දැන් හොඳට මතක තියාගන්න ඒකට අදාළ පින තියෙනවා. ඒක අදාළ ශිල්පේ තියෙනවා. එහෙම නැතුව අදිෂ්ඨාන කරගුවාම ගැළපෙන්නේ දෙයක් ඉල්ලුවා. හිත විචිප්ත වෙන්න තුබන වෙන්නේ. ඒක නිසා ඊට මුලින් කළ යුතු ටික අර අරමුණේ හිත තැම්පත් කරගන්න එක අරමුණේ කය තැම්පත් කරගන්න එක. ඒ ටික කෙරෙනකොට නම් ධ්‍යාන හම්බ වෙයි. එහෙම නැතුව මේ ආවල් ධ්‍යානෙ මට ලැබේවා කියලා ගාත් තැන් වල එහෙම දෙනවා. 1 2 3 4 කියනකොට ධ්‍යාන යනවා. ගිහිල්ලා ටික දවසක් ගෙදර ගියා උදාතු වන්නන්න කියලා භාගවි මැන ගත්තාම ඉතින් ඇවිල්ලා ආනවා ස්වාමීන් වහන්සේට බැරිද මේ සාතියට අස්සම් කරන්න මට මේ අලවේ ධ්‍යාන තියෙනවා කියන එකට. නැත්නම් අසවල් මාර්ග ඥාන තියෙනවාද කියලා. අපි ලොකු සංසිද්ධ කාලෙත් එහෙම. එහෙන් වැඩ කරලා සාධ යෝජනා වැඩකට මෙහෙනවා ස්වාමීන් කියලා අසම් කරනවා. ස්වාමීන් යෝජනා කරපොතේ මම අසම් කරගන්න. අපි එහෙම යෝජනා කරන්නේත් නැහැ මේ යෝජනාවට අසම් කරන්නේ. ඒ නිසා හැදිලම කියන්නේ මේ සමතේ එහෙම නැත්නම් සමාධිය ඉක්මන් කරගන්න හදනවා ඊට අදාළ කාරණා වෙන සතිය නැතුව. ඉතින් කරුණා කරලා ප්‍රමාණය නැවත සලකා බලන්න සතිය පිළිගන්න. සතිය පිළිගන්න අවශ්‍ය තැනට ගියාම gidi ඉදිච්චාම gidi ඉදිලා වැටෙනවා. දුමු කියලා වැටෙනවා. එහෙම නැතුව කෑවොත් අමුඹ තමයි කන්න වෙන්නේ. ඉතින් ඒකට කියනවා අමුඹ කෑම කියලා. ඉතින් මේ නිසා මේකේ උපදේශ පන්තිය වැරදි. අපි ගිය පාර නම් ඔය චන්දන මහත්තයා ආදපු CD එකේ මූලික උපදේශ පන්ති දීලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා අඳුරන්නේ නැති කිසි කෙනෙකුට දෙන්න එපා. ඒකෙන් ඕගොල්ලෝ ඉතාලම අමාරු වැඩක් කරනවා. භයානක වැරද්දක් කරනවා. හරියට ගොක් බල සම්පන්න බෙහෙතක් වාගේ එහෙම නැත්නම් හයි ටෙන්ෂන් වයරක් වාගේ. අතන මෙතන මම සෙල්ලම් කරන්න යන්නත් එපා. CD එක ඒක දාන්න කැමති කෙනෙක් විතරක් ඒකට පේ වෙලා ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් දන්ත දාසුන් වහන්සේ ගිහිල්ලා කරඬෝක ගැලපෙන තැනක තැම්පත් කරන්නේ නැතුව වැසිකිළියකම තැම්පත් කරොත් ඒක ධාතුන් වහන්සේටම අගෞරවය. එතන මේ CD එක දුන්නට පාච්චල් කරන්න එපා. දන්න කෙනෙකුට විතරක් සුදුසු කෙනෙකුට විතරක් අහන්න දෙන්න. මේ ප්‍රශ්න කරද්දී මම කියනවා නැවත නැවත මුල්ම වාක්‍ය දෙක අහන්නයි කියලා. උපදේශකන්ට මුල්ම වාක්‍ය දෙක අහන්න එතකොට තේරෙයි මේ මොකක්ද මේකේ තියෙන සරල උපදේශ පන්තිය? ඇයි මෙච්චර මේ සරල උපදේශ පන්තියක් තියෙද්දි මේ සංකීර්ණතාව ඇති කරගන්නේ කියලා. ඉතින් යන්න හදනකොට යන්නේ ඒක නිසා මම මීට යන්නට යන්න දෙයක් නැහැ. නමුත් උපදේශ පන්තිය මම හිතනවා යම් ප්‍රමාණයකට ඌණ පූර්ණ කරලා දෙයි කියලා. සංසාරේ ජීවිතය අපට ආදර්ශයෙන් කරුණාවෙන් පැහැදිලි කරනවා. බලන් පස්සේ පිළිමයක් ගන්න පස්සේ දාලා අනුන්ගේ කුණු කන්දල් අහන්න තියෙනවා නම් භාවනා මැදයන් ආවත් කමන්නේ ඒ කුණක් අහන්න තියෙනවා කාගේ හරි තියෙන ඉදී අර කරවල බබ්බත් යනවා කරවල කැල්ලක් කුමුල කර කැල්ලක් වැත්තාම නිකන් කට ගැස්මක් වගේ කරුණා කරලා කන්නඩියක් ඇතර කියලා තමන්ගේ වැඩක් බලන්න. ආනාපානසති භාවනාවේ විදර්ශනා වැඩි විදිහට ආදානය ආනාපාන සතිය කරපු කෙනෙක් අපිට කියන්න පුළුවන් නම් මේ ආශ්වාසය ප්‍රශ්වාසය දෙක කළා දැනගන්න පුළුවන්ද කියලා මෙතෙක් කරපු උත්සාහයේ අන්න ඒ තොරතුරු වලින් නම් කීයක කොතනද විපස්සනා වෙන්නේ කොතනද සමථ වෙන්නේ කියලා ඒක නිසා මේ ප්‍රශ්න කරු අනික් අයගෙත් උදව්ව වෙනස තමන් කරපු දවසක භාවනාවක අරමුණට හිත එල්ල වෙච්ච වෙලාවදී මුලිච්ච වෙච්ච වෙලාවදී ආපාදගත වෙච්ච වෙලාවදී ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළා දැනගන්න පුළුවන් වුණාද කියන උත්තරය දෙනවා නම් ඉතාම ලේසි. ඒක ගිහිල්ලා තියෙන්නේ කොයි අතද කියලා කියන්නේ. ඉතින් ඒ ඒ තොරතුරු ටික නැතුව මම හිතලා කිව්වොත් ගැලපෙන්නේ නැහැ. මම ඉල්ලා හිටිනවා. සාකච්ඡාවේ නාමේ තමන් භාවනා කරනකොට දෙන්නේ කියලා. එතකොට ඒක මම හිතනවා කාටත් ආදර්ශයක් වෙයි කියලා. සම්මාද ආනාපාන සතිය මොකද හුස්ම රැල්ල නොදැනී යනවා. ඒ කියන්නේ විකෘතම තන විකට ඇතින ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ස්ථානේ නිකන් මේ පොඩි ద్వාරයක් වගේ සහහලට මේ එතනම එතනම දැනෙන්න ගන්නවා. ආ එන්නේ ආසල් කසල නොදැනී ඉන්නවා. එතකොට ඉතින් මම අර ගන්න හුස්ම ඉතිරි හුස්ම අන්නකට පුළුවන්. ඒ විලාවේ මේ අර පොඩ්ඩක් වෙන් කරලා අර ගන්න බැරි තරම් තත්ත්වයක් තියෙනවා. හ්ම් හොඳයි අපි මේ අපි මෙහෙම හරස් ප්‍රශ්න ඇසීමක් කරගෙන යන කාගෙන් දැනගැනීම පිණිස මෙතන නොදැනීමක් ඇති වෙන්නේ ආහනපනේ දැනিলা ඉවර වෙලානේ. ඉස්සලා දැනিলা ආස නොදැනි. දැනෙන වෙලාවේදී මගේ දැන් හිත තියෙන්නේ ආනාපාන සත්‍යක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක නෙවෙයි කියලා දැනෙන වෙලාවක කියන්නේ හොඳට අරමුණ කීකරු වෙච්ච එකක මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය මේක ආස්වාසය නෙවෙයි කියලා දෙක වෙන් කරගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඉතින් මාව ආයෙත් කැලේට ඇදගෙන යන්න හදනවා මම ප්‍රශ්නයයි අහුවේ මම කියන්නේ භාවනා කරනකොට දැනෙන වෙලාවෙදී දැනෙන නොදැනෙන වෙලාවට යන්න එපා. ඒක අපි යනවා බස්සේ. පටන් ගන්නකොට කොතනකදී හරි භාවනාවකදී මේ ආශ්වාස මේක ප්‍රශ්වාසය නෙවෙයි. මේක ප්‍රශ්වාසය මේක ආශ්වාසය නෙවෙයි කියලා කොණ්ඩේ දෙකට පීරන්නේ අර දෙකට රොද්ද තියෙන දෙපැත්තට පෙරලන්නේ. ආනේ විදි මේක පිළිබඳ විස්තරයක් මට කියන්න. එතකොට මට පුළුවන් එකෙන් කට උතරක් ගන්න. කොහොමද දන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරලා දැනෙනවා කියලා? ආශ්වාසය මට දැනෙන්නේ සරසෑ. ඇතුළට යනකොට ඒක නක් සිසිල් ගතියක් තියෙන එක ආශ්වාසය කියලා මම හිතනවා. පිට යන කුණුසුම් ගතිය අපිට එනවා කියලා නිකන් එතනින් විදියට දෙකක් දැනන එක කුණුසුම් ගතිය තියෙනවා ඒක තමයි එක ගන්න ගෙනාමට ඒ විදිහට මේ ආස්වාදමය ප්‍රසවාස නෙවෙයි මේ ප්‍රසවාසමය ආස්වාද නෙවෙයි කියලා දැක දැක හුස්ම රැලි කීයක් කීයක් විතර Tamande මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා දෙහිතන. ඒකෙන් තමයි අල්ලන්න පුළුවන්. කොහොම හරි මේ ආස්වාදයේ ප්‍රසආසයේ ධාතු ලක්ෂණ මේ උණුසුම සිසිලස පිරිමදින ගති කම්පන චංචල ගති දකින්නවා නම් බොහෝ විට භවනා යන්නේ විපස්සනා. මේකට මම කැලක් එකතු කරන්න සමාඩ ඒක සූක්ෂම වැඩි ඇති. සමහර වෙන්නවා ආනාපාන සති භාවනා කරනකොට මෙහිම ආස්වාද ප්‍රසආස වෙන තල්ලන්න බෑ. හැපෙන තැන අල්ලන්න බෑ. හැබැයි සද්දක වේදනාව හිතවිල්ලක නෙවෙයි ආස්වාද ප්‍රසආසයේ තියෙන බව කියන්න පුළුවන් යාට. හැබැයි මෙතනයි හැපෙන්නේ මේ ආශාස මේ ප්‍රසාස කියලා කැඳේ ගලපිරෝගේ කියන්න බෑ. එන්නේ එතනදී කියන්න පුළුවන් ආශාස ප්‍රසාසය දැනෙනවා හිත පිට යන්නේ. නමුත් ආශාස ප්‍රසාසය විස්තර කියන්න බැරි නම් බොහෝ විට සමතෙට යනවා. ආශාස ප්‍රසාසය කියන බව දන්නවා මේ ආශාස මේ ප්‍රසාසය දැනෙන්නේ මෙතනයි. මෙතන තුවාලයක් වගේ කියලා කියනවනම් බොහෝ විට ප්‍රසන්නකට යනවා. හැබැයි මේක දල මින්මක් විතරයි. ඒකාන්ත මින්මක් නෙවෙයි. ඒ නිසා අහගෙන ඉන්නකොට ගුරුවරයා කියන කට උතරෙන් මට ආශ්වාස ප්‍රශ්වාස දැනෙන සද්ද වේදනා ඇතිලි නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස දාන ආශ්වාසලදී ප්‍රශ්වාස නෙවෙයි කියලා ආශ්වාස ප්‍රශ්වාස හැප්පෙන්නේ මෙතනයි කියලා දන්නවයි කියලා සපේලා උත්තර දෙනවා නම් අනිවාර්යයෙන්ම යගේ චින්තන රටාව නිශ්චේෂම් පද්ධතියේ විපස්සනා ඒ ස්වාමීන් වහන්සේ නිදිපත් කරේ යන්නේ දුවාලි වගේ දැනෙන දැන බලපුවම තමයි මට ගැසිලා ඉරි අර කන්නිට විදිලා කියලා මම ඇහුවේ ඊට පස්සේ තමයි ඒ සංවේදනා දැනෙන්නේ. ඒ ඉව දැනෙන්නේ ඊට පස්සේ. ඉස්සෙල්ලා එන්නම දැනෙන්නේ නැහැ. නෑ මේක ඉතින් කොහොමඩක්වත් එක ජවනිකාව දෙසරයක් වෙන්නේ නැහැ. ජවනිකාවෙන් ජවනිකට මාරුම ඒ දැනෙන දේවල් සුවේලවන දුක් කෙලවන වෙන්න පුළුවන්. බයලවන අරසා කරන දේවල් වෙන්න පුළුවන්. සුන්දර දේවල් කම්මැලි දේවල් වෙන. කොයි දේ දැක්කත් ආනාපානයත් එක්ක පවතින ඇසුර සම්බන්ධතාවයේ දිගට පවත්වන්න පුළුවන් නම් භාවනා ජීවිතය. මේ ඉනේන දේවල් නිසා කඩාගෙන යනවා නම් හිත බය වෙලා හෝ සුන්දර වෙලා කැමති වෙලා හෝ මොනවා එන ඉති භාවනා කරන්නේ. හැබැයි ස්ථිර හානියක් වෙන්නේ නැහැ. නොදැරියකේ වැරද්දක් වෙන්නේ නැහැ. කාලේනාස්තිවක් වෙන්නේ. යෝගාවචර තියෙන්නේ මෙහෙම ඉදිරියට යනකොට දෙපැත්තෙන් ගොඩාක් දේවල් පහුවෙනවා. මේ පහුවෙන දේවල් අල්ලන්න හදන්නේ නැතුව අතහරින පැත්තට දාන්න මේවා මම නෙවෙයි මේවා මගේ නෙවෙයි මේවා මගේ ආත්මෙ නෙවෙයි කියලා හරියට කියනවා කාරකක් කියලා මිනිස්සයා වින් ස්ක්‍රීන් එක බලන්න එලවන්න ඕනේ. සයිඩ් කන්නඩි බල බල එලෙකොත් මොකද වෙන්නේ? පැත්ත වීදුරු බල බල දෙපැත්ත බල බල එලෙකොත් තප්ප ගන්න. ඒක බලන්න වරින් වර මොකරි කලබලයක් කවුරු හත දානවා බලන බල්ලට අංගල ආපහු එන්න ඕනේ වින් ස්ක්‍රීන් එකට. ඉස්සරහ විදුරු. ඒ වගේ තමයි ඒක තමයි ආනපාන. මෙව පේනවා කනකද වෙනවා ආලෝක වෙනවා අන්ධකාර වෙනවා බය වෙනවා කම්පන වෙනවා චංචල වේ ඔක්කොම තියේදී ආනපානේ අත නෑරේ. ටිකට යන්න පුළුවන් නම් තමයි තේරෙනවා ඒක මේ ආනාපාන කළ යුතු අනුග්‍රහය අනතර නොකර අනුග්‍රහය භාවනා කරලම ඉතින් වරද්දගෙනම කමටහන සුද්ධ කරගෙන කරන මිසක් නැත්නම් ඔය දකින්න එක එක දේවල් වල නතර වෙවි කූඩාරම් ගහගෙන ඉතින් වැඩ පටන් ගන්නවා. චාමාරු වැඩ. හරි ස්වාමීන් වහන්සේ මම ආනාපාන කරේ භාවනා වලදී අස්ථාන රැළේ අවස්ථානයේ පිටිවශයෙන් දනු මුළු ප්‍රස්ථාන රැළේ අවස්ථානයේ දීර්ඝ දීර්ඝවම දනිමි මෙයට මුළු අනවස්ථාවල චිත්‍ර ආකාරයෙන් දනිමි ප්‍රස්ථාන රැළේ ඉවරදී ප්‍රස්ථාන රැළ පටන් ගැනීම ප්‍රස්ථානයේ රැළ ඉවරදී ප්‍රස්ථානයේ පටන් ගැනීම අතර කාලයක් කාලයක් දෙකම මොකෝ චිත්‍ර ආකාරයෙන් මේ කාලයේ දෙන්නේ ඒ බලවරය අදුත්තරක් සුඛය වශයෙන් වටහාගෙන භාවනා වඩන. නමුත් මෙසේ සිදුවන්නේ භාවනා හතරක් පමණි. මොකද සිදුවේ ආරම්භ කරන්නේ විෂයාවකදී නැවත ඉඳී අයවීම සිදුවේ. මාකාද රැඳේ නම් සංස්කාර රැඳේ අර්ථානයේ අනිත්‍ය වශයෙන් දකිමි. මෙසේ කියනට යෝග්‍යයේ ආධාරණය වේ. අපි හිත සාමාන්‍යයෙන් භාෂාවක් හරි මතකයක් හරි එමෙන්න චිත්‍රාකාරයෙන් තමයි තියාගන්නේ. ඒකට කියනවා රූපකාකාරය කියලා. මේ මතක තියානේ රූපකාකාරයෙන්. ඒක තමයි ළමයින්ට විචිත්‍ර කතා ඉදිරිපත් කරන සිද්ධාන්ත නිසා. අපි ඒව පස්සේ තමයි සංකේත කරලා අකුරු කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඉලක්කම් බාටපත් කරගෙන තියෙන්නේ. ඒව පස්සේ මනුෂ්‍ය හදාගත්ත දේවල් නැත්නම් මනුෂ්‍ය චිත්‍රාකාරයෙන් තමයි නිසා පැරණිම ශිෂ්ටාචාර තියෙන්නේ ගල්ලෙන් වල මනුෂ්‍ය ඇඳපු දේවල්. ඒකෙන් අකුරු හදාගෙන තියෙනවා. එතන පිරමීඩ වල තියෙන්නේ භාෂාව සම්පූර්ණ ඒ මේ චිත්‍ර ස්වරූපේ රූපකාකාරයෙන් තියෙනවා. ඒක නිසා ඔය ජිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ඔය බටේර් මානසික විද්‍යාව පිළිබඳව ආයිටු ඒ කාල්ජුන් කියන එක නා මනුෂ්‍ය හැම ශිෂ්ටාචාර වලින් ආයේ දකින හීන විග්‍රහ කළ බැලුවා. ඒ බය දක්වන හීන කොයි ශිෂ්ටාචාරෙත් එකක්ද? සතුට දක්වන හීන කොයි ශිෂ්ටාචාරයද කරනද හීන දකින්න රූපකාරක. ඒ නිසා භාවනා හිත හිතට කතා කරන වෙලාව හිත ඇතුළත කතා කරන වෙලාව හිත මේ කතා කරන භාෂාව අසරණ වෙනවා. ව්‍යා කරන අසරණ වෙනවා ඒක රූපකාකාරයෙන් තමයි දකින්නේ. සමහරවිට සද්ද ආකාරයෙන් මට වේදනා ආකාරයෙන් දකින්නවා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ හිත ආය මව් භාෂාවට ගිහිල්ලා. ඉතින් ඒකෙදි නිකන් පටහැරලා දැක්කුවා වගේ හිත ඇතුලේ වෙන සෙල්ලම් කෑල්ල පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට බාධා කරන්න එපා. එහෙම කරන්න. එහෙම යනකොට හිත හිතෙන් හදාගත්ත රූප මාර්ගයේදී ආශාදරු ඉවරලා ප්‍රසවාස දෙනික පෙන්වන්නේ. ප්‍රසවාසවල ආශාසනික පෙන්වන්නේ. ඒක හරි කම්මැලි. අදිට අර තමන්ගේ ගෙදර තියෙන පුස්තකාලේ බල බල ඉන්නවා. එතකොට හිත හිනවා ජනේලෙල්ලා එළිය බලන්න. එනතන රූප බලන්න, ශබ්ද අහන්න. එතකොට හිත පිට ගියාගෙන. වුණ ආයෙ මතක් කරනවා යකෝ මේ සීල් අරගෙන ඉන්නේ නිසනවනේ ඉන්නේ භාවනා කරන්න ඕනේ කියලා ආයෙ එනවා හිත ආයෙත් ආනාපාන ගියාට පස්සේ ඕන ටික වෙලාවක් පදන්නලා ආයෙ පේන ආශාසියවරයි ප්‍රසාදියවරයි ප්‍රසාදියවරයි ආශාසිය. ඕමම කර කර යනකොට තමයි තේරෙයි මේ ආශාස ප්‍රසාස දෙකේ කෙලවර නැත්නම් ආශාසෙ නිමාව ප්‍රසාසෙ නිමාව වැඩිපුර දැකීම සඳහා කළ යුතු අනුග්‍රහය මොකක්ද කියන්නේ. කළ යුතු සප්පාය කරන මොනවද කියන්නේ. මේ සඳහා කළ යුතු ක්‍රම සහ විදි මොනවද කියලා මේ ඔක්කොම වැරදි අල්ලපන ලස්සේ බලන්න ඕනේ. මේක දැක දැක වැඩි වෙලා ඉන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක බිඳි ව්‍යාරක් තියෙන එක අනිත්‍යත්වයක් පෙන්වන්න හිත නීරසයි ඒක. ඒක නිකන් මේ තිත්තාරලු කැල්ල කටේ දාගෙන ඉන්නවා. ಗುಣ බව හැබෑව. නමුත් තිත්ත බෙහෙතක්. ඉතින් ඒකට අපි කරන්නේ මොන හරි එකක් පටල පටලා අරක පුළුවන් තරම් කණ්ඩායම්. නිසා මේ යන ක්‍රමේ හරි නමුත් අනුග්‍රහ කරන්නේ සප්පාය කරන සලසලා දෙන්න මේ ආශාසය හොඳුවට සාංශුද්ධිය කෙවෙන කම්ම බලයින් ප්‍රසවාසය කෙවෙන කම්ම බලයින් එක පුළුවන් හිතේ තියෙන ආතතිය පුදුම විදිහට අඩු කරනවා මේ ළඟදී ඊමේල් එකක් ඇවිල්ලා තිනවා අවුරුදු 104ක් හෝ 140ක් වෙච්ච මිනිස්සේ ඇමරිකන් කාර්යයක් මට පේන්නේ එයා කියලා තියෙනවා ඒ අවුරුදු 40 ගත කරනකොට මුළු ජීවිත කතාවේදී විවිධ දේවල් නිසා අන්තිමට කියනවා ජීවිතය සම්බන්ධ ඉලක්කම් අමතක කරනවා මම මෙච්චර වයසයි මට බ්ලඩ් ප්‍රෙෂර් මෙච්චරයි සුගර් මෙච්චරයි ඕක කුණු හරවක දොස්තරට බාර දෙන්නේ. එකකින් අතයක් වෙන්නේ. උඹට වැදගත්ම දේ තමයි හුස්ම කියලා කියන්නේ. හරි පුදුමයි කියලා තේකල කියනවා ඒකත් ගෙවෙන හැටි දැක්කම දීර්ඝායුෂ වෙනවා. ඒ බුදුහාමුදුරු කීපේ තමයි Nirodhe බලපන් කියලා කියන්නේ. ඥානියෝක චතුරාර්ය සත්‍ය උදාහරණ දෙකකින් තුන්වෙනි ආර්ය සත්‍ය තමයි කියන්නේ ඔබට තියෙන වටිනාම දේ තමයි හුස්ම. උඹ ඒක ගණන් ගන්නෑ. උඹ උදේ ඉඳලා හැන්ද යනකම් හොස්පිටල් පිමිනවා, සුවාද පිමිනවා මිසක තීරමක් නෑ. නමුත් කවදා හරි ජීවිතේ වටිනාම දේ හුස්මයි. ඒක දිහා අඩු ගන්න දවසකට පැය භාගයක් වෙන විදිහවල් පැත්තක දාලා මේ හුස්ම ඇතුළට එනවා පිට වෙනවා කියලා බලහන් ඉන්නකොට උගාක් tempat උනාට පස්සේ උගාක් හිත කලතමාන පස්සේ තමයි හුස්මේ ආශ්වාසය ගෙවිල යන කෑල්ල ප්‍රශ්වාසය ගෙවිල යන කෑල්ල බලන්න පුළුවන්. මොකද එතකන් මේක පැංගිලි. මේ හුස්ම බලලා කාටද හරි ගියේ ඕකින් හම්බෙන්නේ මොකද්ද කියලා ගණන් ගන්නෑ. ඉතින් අපි අනුන්ගේ දේවල් බලනම කවදා හරි ආස්වාද ප්‍රසවාසයට ඇවිල්ලා ඒකේ ඒ ගිවන් වෙන තැන ගිවන් වෙන තැන වැඩිපුර දකින්න තාලෙට ජීවන රටාව සකස් කරගත්තොත් කාලසටහන සකස් කරගත්තොත් කල්යාණ මිත්‍රය සකස් කරගත්තොත් ඇහිණ දේවල් සකස් කරගත්තොත් අනිවාර්යම දීර්ඝාෂය ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒක කර කර ඉන්න වෙලා නැහැ කියන. මේ හුස්ම ගන්න වෙලා නැහැ කියන. බුද්ධුම කෙලියක් තියෙන. වැඩ. ගොඩක් වැඩ මේ හුස්ම ගන්න වෙලා ගන්න. අන්න ඒ වගේ නිකන් මේ අපි පුදුමාකාර විදිහට රවට්ටගෙන අපිත් හරිය වැදගත් මිනිස්සු අපිට බරපතල වැඩ තියෙනවා කියලා ඉතාමත් වටින වැඩේ තුච්ච දෙක තුට්ටු දෙකට පැත්තක දාලා මොනවා හරි ගුණ කන්දලයක් හොයන්නේ. සයෝගාවචරය බලනවා නැවතත් හුස්ම වටිනාකම හුස්මට දීලා හොඳට යාළු වෙලා හොඳට සුවද කරගෙන ආද වෙලා හොඳටම හුස්ම කෙවිලා යනකම් බලන්න. ප්‍රශ්වාසය කෙවිලා යනකම් බලන එක හරියට ඇඳාවට බටහිර පිටලට ගිහිල්ලා ඉර බැහැගෙන යන වෙලාවේදී වතුරේ ගිලෙන වෙලාව බලන්න. ඒ මොකද ඒක ආවමංගල්‍යයි. ඒක මිනිස්සු මරණ දිහා බලන එක ඒක නැත්නම් මොනවාරි කරදරයක් කරලා තියා බලන්නේ ගියක් ගිනි ගන්න තියා බලන්නේ නැත්නම් හරි නැංග වෙහෙසයි අසල් ගියක තොරකම කිය දාලක කූල් සිතින් ඉන්නේ තමගේ රැකගෙන භාවනාජි මේ ආශල් ප්‍රසස් ගිවන් වෙන තැන බලාන ඉන්න මේ වගේ ඉන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් යෝගාවචර විසිතු අනුග්‍රහය තමයි මේක දැන් හතරක් පහක් බලන්න පුළුවන් නම් පහක් හයක් කරගන්න කොමක් කළේ සුදු අන්නේදී කරන්නේ සම්මාද මුදුන් වේදනාව ශාරීරික දුක සහ ශාරීරික දුක අතර වැද අවස්ථාවක් සමන්ද නැත්නම් මානසික කොමනස්ස දෝමනස්ස අතරමැද අවස්ථාවට ඇතුළුද ඉසේ නැතිනම් දෙවන උපේක්ෂාවද ඉහළ ධානයක්ම වල සහ සත්‍ය රෝගවල සහ සතර ධර්ම කියන වල උපේක්ෂාව එක්කලද මෙතනද සම්බන්ධද උපේක්ෂාවේදී අවිද්‍යාව මට්ටම අනුද ඔබ වහන්සේ කියන්නේ මම හිතන මේක ඒ කවුගේ දවසල අපි කීප දිනක් සවැත් නුවර ගිහිල්ලා ඉලිමහනේ භාවනාවක් කරා. අන්නේකදී භ්‍රමජාල සූත්‍රය ඉදිරිපත් කරගත්තා මාතෘකාවට. ඉතින් මම හිතනවා ඒකට මේ මේ ප්‍රශ්නේ උගාක් දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙනවා. ඒකේ සංඥාව තමයි කතා කරන වේදනාවට වඩා ඒකදී වෙනවා. ඒක නිසා දල වශයෙන් කියනවනම් උපේ අදුක්කම සුඛ වේදනාව තමයි වේදනාවේ ප්‍රകൃතිය. ඒක විකෘතිය තමයි හැප වේදනා දුක් වේදනා දෝමනස් වේදනා දෝමනස් වේදනා කියලා කියන්නේ අපි ඉන්නේ කොයි වෙලාවත් විකෘතිය මිසක කවදාකවත් ප්‍රകൃතිය අදුක්කම සුඛේ නෙවෙයි අදුක්කම සුඛේ තරම් පාළුයි. ඒ තරම් කම්මැලි, ඒ තරම් නීරසයි, ඒ තරම් ඒකාකාරී, ඒ තරම් තනි වුණා වගේ දැනෙනවා. ඒක නිකන් කාලකණිකමක් විදිහට තේරෙනවා. පු탁 කරනවා. නමුත් ආර්යයන් වහන්සේලා සියලු තියේ කැප කරලා මේ පාළු ගතිය, මේ හුදකලාව, මේ විවකය මේ නිස්සරණය සඳහා සියල්ල කැප ඒක ලබන්න ඉස්සරලා අදුක්කම සුඛේ ලබන්න ඉස්සලා උපේක්ෂා ලකුණු ගැපෙන්න ඕකද උපේක්ෂා චර්ත වලට විතරයි මේක රස වෙන්නේ අනික ඇයට සිද්ධි බවල දේවල් අවශ්‍යයි ගොඩාක් ඉන්න බෑ ඒකේ ඊට නිසා අදුක්කම සුඛේ හරහා උපේක්ෂාට යන්න ඒකේ තියෙන උපේක්ෂා දස જાතියක් අපේ ශාසනය හඳුනාගෙන සංකාර උපේක්ෂාව, බොජ්ජංග උපේක්ෂාව, සතර බ්‍රහ්ම විහරණ උපේක්ෂාව ඒක ඉතින් මේක ගොඩාක් වෙලාවට උත්කෘෂ්ඨාර්ථයෙන් ගන්නවනම් සංඛාරූපිකා තමයි සටහන් කරන්නේ. නමුත් චතුත්ථ ධ්‍යාන උපේක්ෂාවටත් ගිහිල්ලා බුද්ධං උපේක්ෂාට ගිහිල්ලා තමයි අවසානයේ ඔය මේ සංඛාරූපිකාට යන්නේ. ඒ නිසා මම කියනවා මේ ඒ භක්මජාල භක්මජානමේ ඒකේ සූත්‍රේ නම මේ පොට්ටපාද සූත්‍රය. පොට්ටපාද සූත්‍රයේ තොරතුරු ආන්නේ ඒකට ටිකක් විස්තර සහිතව අපි ඒක සාකච්ඡා කළා. මොලේ කාරණාත් සක්මන් භාවනාවට වඩා අරයන්කේ අරයන්කේ ඉඳගෙන මම මුත්‍ර කියලා ඉඳගෙන ගමන් සාරාරිත් එකම වෙනවා. එසේ එසේ මම විතරයි මේ නිතරම කියන්නේ ඉඳගෙන ඉඳගෙන ඉරියව්ව බලන්න. බාඩි පොළවහා ගැටෙන බලන්න. සමානතාවට මොහොතේ පිට දැනෙනවා. මේ දැනෙන ස්ථාන ස්ථානයන්ගේ ඔතන බලා ඉන්නේ නිවැරදි වන්නේ. උපවාසයේ ලොකෝ පුරුවන් කරනවා. දැන් කොතන බලන්නේ හිටියත් මෙතන වෙනවා. වෙන තැනක් වෙන කෙනෙක් ගැන නෙවෙයි. ඒක නියෝජනය වෙනවා. ඒක උලම් වදින වෙලාවට ඇඟ දැනෙයි. බර දැනෙන වෙලාවට වාඩි වෙලා ඉන්න තැන දැනෙයි. ඒ නිසා මෙතන කියන එකයි මේ ප්‍රශ්න මතු කරන්නේ මම කියන එකවත් මේ දැන් කියන එකවත් නෙවෙයි. මම දැන් කියන එක එකලස් වෙලා තියෙනවා මේ තැන කියන එක. ඉතින් ඒකත් තොරණක ලයිට් දුවනවා වගේ එක එක තැන් වලට දුවමු. ඒ කොච්චර දිව්වත් ඒක ඇඟ ඇතුලේ තනක් නම් විශේෂයෙන්ම ඉතිං හිතාගත්ත දෙයක් නෙවෙයි ප්‍රകൃතිය නා ඒ ඒ සීමාව ඇතුළත දැඟලුවට කමක් නැහැ. නමුත් පහුවෙනට පහුවෙනට ඒ සීමාව හිත ඒකාග්‍ර වෙනකොට ඒකෝදි වෙනකොට ඒක පුංචිලා පුංචිලා පුංචිලා බොහෝ විට ආනාපාන වදින තැන එනනම් බිබ්බීම ඇකිලිම දැන තැන වගේ ඒක තමයි එන්න ඉඩ තියෙනවා. ඒක හොඳ කීකරු භවයේ ලකුණ. ආවොත් අර සියල්ලේ තෝ නියෝජනයේ ආනාපාන යනවා කියන්නේ. ඒ සියල්ලක නියෝජනට බිබි වැකිලින් අරගෙන යනවා. හැබැයි එහෙම යෝජනා වෙන්න මම ඉන්න බවට ප්‍රාණයේ තියෙන බවට ලකුණු තමයි හුස්ම ගන්න එක. හුස්ම ගන්නකොට මට වැටෙන්නේ මෙතනයි. ඉන්දි වැකිලින් වැටෙන්නේ මෙතනයි කියලා ඒකම යෝජනා වෙනකම් ওই සියල්ල පොදුවේ ගන්න එකයි කරන්නේ. පස්සේ වුණා එකලස් වෙන එක ධර්මතාවය. ගෞරවනීය ආරණාස්ත ආරණාස්ති භාවනාවේ වාමිදී භාවනාව වඩන්න ගත්ත ගමන් සාකාර ආලෝකයක් ලැබි මුසතේවා වගේ ඉලක් වෙනවා වගේ මොකේ මොන වේවිද ඇති වෙනවා. ආලෝකයේ විස නොබලා අනාපාන සතිය වඩන. එවිට මුස්තුම් වෙනවා. මම ඒ විදිහට බලාගෙන ඉන්නේ. ඒ වෙලාවට හඳ නැහැ වගේ දැනෙනවා. මේ භාවනා වැඩෙනා නිවැරදිද? මම ආනාපාන සතිය ඉස්සර බොහෝ වෙලාවක් මෙසේ දිගටම බලා සිටියේ. ආලෝකයේ විස ඇදී යාමට උත්සාහ කරනවා. තමයි සිත් මොළෝගේ අනාමාන ගතිය දෙකට ඉඳ එව කරගන්නේ. ඒ නිවැරදිද? ගෝවාන්තර බොහෝ පසකොටට අවධානය යොමු කරුවොත් නිවැරදිව කරගෙන ගියොත් කියන්නේ ආලෝකයේ තීති තානාපානේ අකනෑර කරගෙන ගියොත් ආලෝකයේ තීව්‍ර වීම හරහා සමාධිය වැඩෙන බව තේරෙයි. එන්නේ එන්නේ ආලෝකයේ මේ පැතිරිච්ච ආලෝකේ පිටු වෙලා ආන්දමණ්ඩලක් වගේ පිඟානක් වගේ මණ්ඩලාකාර ඊට පස්සේ ඒක මුකුළු පපා කොමල පපා ළඟට ළඟට ළඟට ළඟට ඒ වෙනකොට ඒක මේ ෆ්ලෝරසන් ටියුබ් එකක් වාගේ එහෙම නැත්නම් උදාතරුයි තියෙන කාන්තිය වගේ සුදු කිරියාලෝකයේ විනිවිද පේන ආලෝකයක් වඩපත් වෙලා අන්තිමට ඒක තන්නේ සුදු වීදුරු කැල්ලක් වගේ පේන ප්‍රතියට එනවා මේ මේ ආනාපානේ අත නෑර හිටියොත් ආලෝකයට වෙන විපරිණාම. හැබැයි හොඳ දෙයක්. ඒකට වෛර කරන්න එපා. ඒක පැත්තක තියාගෙන ඉන්නවා ආනාපානේ දැන් ගණතුණි අනාතරවා. ඒක කරන්න කරන්න ශරීරේ බර අයින් වෙනවා. ආයාස කරන්න දෙයක් නැහැ. භාවනා අනායාසයෙන් සිද්ධ වෙනවා. හුස්ම ගැනීම වයි තාමත්ම නිින්දකිය බබෙක්ගේ හුස්ම වගේ ස්වභාවයෙන් වෙන්න අර ගන්නවා. එතකොට මේ නිකන් හරියට මේ අතුරු පාරවල් වලින් ගිහිල්ලා හයිවේ එකට වාහනේ දාගත්තා වගේ. පේන තෙක් මොනවක්වත් නැහැ. 100 නම් වේගේ පාගගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. ඇද්දලා යන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තමන්ටම තේරෙනවා මෙච්චර ආයාස කරලා අයින් කරපු නීවරණ දැන් පේන දෙයක් අහලක නැහැ. ට්‍රැෆික් ලයිට් නැහැ. පොලිස් කාර්යෝ නැහැ. ට්‍රක් එකට දාගත්තට පස්සේ ඉස්සර සතර හත් පිට දෙයක් නැහැ. යන්නේ එකයි තියෙන්නේ. හැබැයි හයිවේ වල යනකොට නිින්ද යන්නේ. අයි අයි ස්පීඩ් දාලා යනකොට පාගගෙන ඉන්නකොට ඉතින් දැන් කරන්නේ හැප්පිච්ච කාර්යයක් ගෙනලා පාරායෙන් තියලා තියෙනවා. මේ දැන් හැප්පුණා වගේ පේන. ඒකට පොඩ්ඩක් වයර් කප් වෙලා හිටිනානේ. ඉතින් ඒ නිසා ওই වගේ වෙනකොට පොඩ්ඩක් එතනක් තියෙන බොරු වලක්. ඉතින් අපි කිංගිරි ගාන්නේ දඟලන්නේ දත් කැක්කුම් ඉසේ කැක්කුම් දත් දැහෙනකොට තමයි. අතෙන් ගියාම මොනවා කරන්නේ? ෆුල් එයා කන්ඩිෂන් හයි මෝටර් එකට දාලා තියෙන ඇදලා යන්න ගන්නවා. එතකොට මේ මේ සූරකම් හරහා ඉස්සරහට තව එකක් තියෙනවා. ඒක ඉතින් පරිස්සම් වෙලා කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් නිසා යන ක්‍රමේ හරි මේකටයි අර ඉස්සල්ලා ප්‍රශ්නේ තව කැලක් කියලා තිබුණා මේ අරියංක භාවනා විස්තර තමයි ආනාපානදී සක්මනේදී එච්චර හිතකින් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ පස්සේ ප්‍රශ්න ඉස්සර ප්‍රශ්න ගන්න තියෙන්නේ මේ වගේම සක්මන් භාවනාවේදී yaadena ගතියක්. ඒ yaadima කොච්චරද කියලා කියනවනම් හරියට සිතාර්ථ කුමාරයා පියුම් පිට පියවර හත තිබ්බා වගේ තබන තබන පියවරේදී මල් පිපෙන්න පටන් ගන්නවා. පියුම් පිපෙන්න වගේ පුදුමාකාර සනීපයක් තේරෙන්න පටන් ගන්නවා පොළොමහි කාන්තාවමත සපත්තු සිරුපු නැතුව සක්මන් කරනවා. සම්පූර්ණ කය සමබර කරලා මේ පොළොව උඩ ඇවිදිනවා. එතකොට තමයි හුදුවට ආහාර දිරවලා ව්‍යායාම සමබර වෙලා ඇඟ එකලස් වෙනවා. ඒ නිසා අර පරයන්කේ ගත්ත ඒ එකලාසයේ ශක්තිය, ඒ සමාධිය, ඒ බුද්ධ කලාවේ සක්මන්ට ගත්ත දවසේ තමයි අර පරියංග භාවනාව හොඳට ශක්තිමත් වෙන්නේ. නිකන් තවානේ තිබුණු බැල ඉනිලා ශේෂ්ත්‍රයේ හිටෙවුවා. තවානේ දිනක ලස්සනට නඩත්තු කරන් ලේසි අවු අඩු කරලා දෙන්න පුළුවන්. නම පළදරන්නේ අල්පෙපෙන්නේ. ඒක ගිහිල්ලා ශේෂ්ත්‍රයේ හිටව ගත්තා වගේ තමයි පරියංගෙන් ගත්ත අත්දැකීම සක්මන්ට දාගන්න ඕනේ. මහා සංඝසේ භාවනාවේදී ආස්වාදයේ ප්‍රසආදයේ දැනෙන විට මුඛය මුඛ ආරම්භයෙන් පරිචාරක සතිය විපාකයක් ගන්නවා. මුඛය මුඛ ඉදිරිපත් ප්‍රදේශයේ කඩේදී කියනද භගවාන්ගේ නිරස් කරන්නේ. ඊයේ දින ධර්ම සාකච්ඡාවේදී ප්‍රසආදයේ අන්තිම ප්‍රසආදයේ අන්තිම වලදී මුද මැද අප බලාගෙන ඉඳලා කුමාරගේ දැඩි දැඩි කරන ගමනම මේ විපරීතේ කුණ මේ විපරීතේ කුණ කවුරුද යන යන කවුරුද හැරි කර මෙන්න මේ කරණාවේ ඇයිස්ටි මොකද පස්තුලේ ස්වාමීන් වහන්සේ මුචිලාව කමිලකට විනාමය යන මුචිලාව යන ආකාරයේ හරියට නැද නැතලවි දෙති ඇති බව වාරකට අමුතු විනාශ වෙනාට කරවන්නේ නැති නිසා හරියට නේද මොකරේ දෙති නැති බව හැඳින්වෙන්නේ නැහැ. ප්‍රශ්නේ හරියට ඒක අර උපමාව නිසා පොඩ්ඩක් පැහැදිලි වෙන නමුත් අහන්න හදන කාරණාව පැහැදිලි නෑ. මේ හුස්මගේ වෙනකොට අන්නේ ගෙවිලා අන්තිම ඉවර වෙනකම් බලන්න ඒ බලන වෙලාවේදී මේ ගේට්ටුවේ ඉන්න කාවල්කාරයෙක් මුලකාරයෙක් Taman රකින්න ගේට්ටුව රකින්න ආයතන ඇතුළට පෙරහැරක් යනකොට Taman පෙරහැරත් එක්ක නටනට යන්නේ නැහැ තමන් ඉන්නේ කාවල් කාමරේ මේ පෙරහැර පටන් ගත්තා. මේ ඇදිලා ගියා මේ අවසානයේ කියලා තමන් ඉන්න තැන ඉඳන් බලන්න. ඊට පස්සේ පෙරහැර ආපහු පිට වෙනකොට තමන් ඉන්න කාවල් කාමරේ තමන්ගේ ආසනෙ මිදගෙන මේ පද පෙරහැරේ මුල, මේ මැද, මේ අග කියලා බලන්න. පෙරහැර බලන්න බෑ නන්නත යන මිනිහට. නැතමිල පෙරට කරන්න පුළුවන් බලන්න මේක දැනගෙන අතරලා ඉන්න නිසා ඒක අර දීලා තියෙන උපමාවේ තියෙන්නේ මේ මම දැක්කා එක දවසක් බැඩ්මින්ටන් ක්‍රීඩාවක් නිරීක්ෂණය කරන මේ විනිශ්චයකාරතුමා ඒ මිනිස්යා අර ෂටල් කොක් යන හැටියට මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා කොහොම හෝම තමයි ඉන්නේ. අයියන්ට විනිශ්චය කරගන්න බෑනේ. ඉතින් බැඩ්මින්ටන් බලනවා උගලු දිහා බලනකොට පේනවා ෂටල් කොක් කොහෙද යන්නේ කියලා. හැබැයි ඌට ගේම් එක රස විඳින්න බෑ. එයාට ගන්න බෑ. වොලිබෝල් ගහන කොටත් එහෙම තමයි. ඉතින් ඒකට වෙන්නේ අපේ පැත්තේ කියනවා මේ වී කොටනකොට ඔළුව හොල්ලන්නේ නැතු කොටපන්කෝ කියන. ඔළුව ගෝංගඩිය ගහනකොට ඒ නිකන් ගෑනුන්ට වීදුවර කියන්නේ. මියාර මිරිසබරන විලක ඔළුව හොල්ලන්නේ නැතුව අඹරපන්කෝ කියන. ඔළුව හොල්ලන්නේ නැතුව බෑ. මිරිසබරනකොට ඔළුව හොල්ලන තමයි අතරන්නේ පිටි කරනකොට එහෙම තමයි ඒ වගේ භාවනා කරනකොට ආනාපානය යන විදිහට පදින්න ඕන කමක් නැහැ. ඒක නෙවෙයි ඒක ඉච්චර ලොකු සූද්ධ කරන්න කාරණාවක් නැහැ. මොකක්ද වෙන මේ ප්‍රශ්නේ යට වෙච්ච එකක් තියෙනවා. නිදර්ශනේ නිදර්ශනේ තමයි මම ප්‍රශ්න තේරුම් ගත්තේ. ඒ ටික තමයි කියන්නේ. ඒ නිසා තමයි මෙතන ඉඳගෙන තමයි පහු කරගෙන අනේකක මුලපැඳඟ බලන්න. මේ පැත්තට ඇතුලට යන එකේ පිටට යන එකේ. එතකොට තමන් දිගටම කාවල් කාමරේ ඉඳගෙන මුරුකූගේ ඉඳගෙන පරීක්ෂා කරන්න පුළුවන්. එනිසා බුදුරජාණන්සේ දෝ වාරක කියනම සඳහන් කර දෙනවා. දෝ වාරක කියන්නේ දොරටු පාලය. දොරටු පාලය අනේන කට්ටිය නිරීක්ෂණය කරන්නේ තමයි එතන අරසා කරන ගමන්. නැදට යන්නේ නැහැ ආයතනෙ එළියට යන්නේ නැහැ කියොත් ගේට්ටු අනාරක්ෂිතයි. ඔව් අපි විනාඩි 40ක් විතර වගේ අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් එච්චරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා කාටකට හරි දෙන මේ අවස්ථාවේදී මතු කළ යුතු වෙන භාවනා සම්බන්ධ ප්‍රකාශන මොනවද කියනවනම් කර්මාකල ඉදිරිපත් කරන්න නැත්නම් අවශ්‍ය කෙනාට අපිට මයික් එක දෙන්න පුළුවන් මේ අත උසලා ඉඟි කෙරුවොත් ඒක නැත්නම් අපි වැඩසටහන නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අවශ්‍යතාවය නැහැ. ඒ නිසා අපි සටහන් වැඩසටහන් නිමාව සටහන් කරන්න යන්නේ මේකේ ඇත්තටම කණ්ඩායම් නායකයෙකු වැඩසටහනේ සංවිධායකයෙක් කරලා දුන්නේ නැහැ නේද? මම දැන් තුනම මයික් එක බාර ගන්න ගියේ.